වහන්සේ ශ්‍රී කල්යාණී සමාජී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා ති පූජ්‍ය කෝට්ටේසු දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි වේදල්ල සූත්‍රේ තමයි අපි දැන් මේ කරගෙන යන්නේ. ඒකේ වේදල්ල සූත්‍රේ අපි එක්තරා තැනකින් ආරම්භ කළා මොකද්ද? සක්කාය කියන වචන. ඒ සක්කාය කියන වචනේ පිළිබඳව සියලු තොරතුරු සියලු තොරතුරු කිව්වහම ඒ ස්වකීය ක්‍රියාව කියන එකත් එක්ක පැටලිලා තියෙන ඒකේ සමුදය කිව්වා ඒකේ නිරෝධය කිව්වා ඒකට ගිය පාර ඒකේ නිරෝධ ගාමිනී පටිපදා තමයි ගිය පාර කතා කරන්නේ එතකොට මේ ස්වකීය ක්‍රියාකාරීත්වය ඒ ඒවට අයිති ක්‍රියා කොටස් ඒවා විශ්ින් කරන ඇස කන නාසය දිව ශරීරය එහෙමයි ඒ වගේම රූප කලාප ඇතුලේ තිබෙන නැත්තම් පරමාණු ඇතුලේ තිබෙන ඒ ශක්ති විශේෂයන් ඒ ඒ අවස්ථාවට ඒ ශක්තියට අයිති කෘත්‍ය කිරීමයි සක්කායයි ඒතර ඒකේ විස්තර අපි හොඳටම ඉදිරිපත් කළා. ගිය පාර සක්කාය නිරෝධය පිළිබඳව. ඒ සක්කාය නිරෝධයක් ගැන කතා කළේ ඒ දැනට ඒ කොටස් වලට අයිති වෙලා තියෙන ක්‍රියා අයිතිය. ඒ ක්‍රියා ස්වરૂප ඒ තීන තාලෙන් ඒවා කරන්න ඕන. කෙරෙනවා. ඒවා කරනකොට ඒ වස්තු ඒවා ගොනු වෙලා තියෙන වස්තුව තමයි මේ මිනිහා සත්‍යය කියලා කියන්නේ. ඒවා ක්‍රියාත්මක වීමේදී අර සත්‍ය නැමැති වස්තුවට පීඩාදී. ඉවසිය නොහැකි පීඩා අප්‍රමාණ මතුවේ. අප්‍රමාණයේ කිව්වහම පීඩාවක් නැති වෙලාවක් නැහැ. ඒකෙන් බේරීම සඳහා දැනවත් ඒ කියන්නේ නුවණ තියෙන අය ඒවා ගැන තේරුම් ගන්න අරගෙන විදෝනවා මිස වෙන වැඩක් මේ ලෝකේ ජීවත් වීමේ නැහැ කියන හැඟීම ගත්තට පස්සේ ඒ විඳවීමෙන් බේරෙන්න මගක් හොයපු අවස්ථ හොයනකොට ඒ සෙවිල්ල අස්සෙන් තමයි ඔය මාර්ගය මතුනේ ලෞතර සම්මා සම්බුදු පියාණන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන්. එතකොට ඒ ක්‍රියාවේදී ඒ தත්ත්වය නැත්නම් ඒ පරීක්ෂණයේදී ඉදිරිපත් කළා මේ සම්මා දිට්ඨිය ඕකෙන් බේරෙන්න එකම ක්‍රමයයි. ඒත් දැන් ඒ අපේ කාම පහක් නැත්තම් කාන්දම් වර්ග පහක්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒවා ඒ ඒ ක්‍රියාවන් කරනවා ඒ ක්‍රියාවන් කරනකොට ඒ ක්‍රියාවේදී ඒ ශක්තිය වර්ධනය වීමේ අයිතිවාසිකමකුත් ඒක ලැබෙනවා ඒ ක්‍රියාව කිරීමේදී ඒ හැම එකම ක්‍රියාවේ තියෙන එක්තරා නීතියක් එක්තරා ආදනමක් මොකද්ද බැඳෙනවා ඇලෙනවා ඒ ඇලීමේ ක්‍රියාවෙන් තමයි අර ශක්ති විශේෂයන් වර්ධනය වීමට උවමනා කරන ගැම්ම ගැම්ම හම්බ වෙන්නේ ගැම්ම කිවි බලය. එතකොට දැන් අපි දැනට ලෝකයේ දැකලා තියෙන හැටි පිළිඅරන් තියෙන හැටි නිසා ඒ ක්‍රමයට තමයි අපි අද වැඩ වැඩ කරන්නේ. නමුත් ඒ ආකාරයෙන් ඒ විදිහට කරලා තමයි මෙතෙක් අපේ මේ දුක් ජීවිතය මේ විදිහට රඳවගෙන ඉන්නේ. ඒකට බුදුහාමුදුරුවෝ වදාරනවා ඔය ලෝකේ පිළිඅරන් තියෙන වැරදි ක්‍රමය නිසායි ඔය දුක් නිෂ්පාදනය කරන ශක්තිය රඳී පවතී. ඒ ලෝකේ පාවිච්චි කරනවා කිව්වි අපි පිළිඅරන් තියෙනවා කිව්වි අපට තියෙන අපි අපේ තියෙන පිළිගැනීමක් මේ ලෝකයේ දේවල් ආශ්‍රය කරමි අපට පුළුවන් කියලා යම් කිසි සංසිල්ලක්. ඉතින් අපි අප්‍රමාණ කාල සීමාවක් ඕක කරගෙන ඇවිල්ලා තාම අදහස සාර්ථකුනේ නැහැ. ඒතොර ඒ අදහස සාර්ථක නොවීමට හේතුුනේ අර ලෝකයෙන් ඒ දේ අපට හම් වෙයි කියලා විශ්වාසයේ උඩ ඒවා ඇසුරු කරන්ට යාමේදී හම්බ නොවන නොවන වෙලාවට වැඩි වැඩියෙන් අපේ සිතිවිලි වේග වැඩි කරනවා. ඒ සිතිවිලි වේග වැඩි කිරි වැඩි කිරීම නිසා අර කාම ශක්තිය කියන කාන්දම ශක්තිය වැඩි වෙන්න වැඩි වෙන්න ඒක නිෂ්පාදනය. ඒක විද්‍යාත්මක තීරණයක්. ඒක කාටක බොරුයි කියන්නේ මොකුත් බෑ. ඒකයි බුදුහාමුදුරුවෝ අතක්කාවචරි කියන්නේ. ඕක අස්සට තර්ක රින්ගන්නේ නැහැ කියලා. කියනකොට පිළිගන්නේ. නොතේරෙනවා නම් ඒක වෙන ප්‍රශ්නයක්. කියනකොට පිළිගන්නේ. ඒක දැන් අපි දන්නවා නැති දෙයක් හොයන්න වෙරද්දාන බව. ඒ වෙර දාපු එකේ උත්සාහවත් එකේ ඉවරයක් නෑ. මොකද හම් වෙලා නැති නිසා ඉතින් විරිය කරනවා. ඒ වීර්ය කිරීමේ ක්‍රියාවට සම්බන්ධ වෙන්නේ අර ඒ වායේ පවතින ස්වභාවික ඇත්ත නොදන්නාකම සම්මා දිට්ඨි කිව්වේ සම්මා දිට්ඨි කිව්වේ ඒවා පිළිබඳව නියම தত্ত্বය ඇත්ත තේරුම් අරගෙන බලාගෙන ඒක පිළිගැනීම තමයි සම්මා ඒකට ගිය පාර සම්මා දිට්ඨිය ගැන තමයි කතා කරන්නේ. එයින් පෙන්වන්නේ මොකද්ද? යම් කිසි යමක් අපේ ඇසුරට වැටිච්ච හැටි. ඒක ගැන මහා තීරණ ගොඩක් අපේ එක පාඩම ඇති. ඒක තියන් තියන්න ඕන පරිස්සම් කරන්න ඕන. මේ ප්‍රයෝජනේ අපි දිගට ගන්න ඕන. හොඳින් තියාගන්න ඕනේ. මේ ආදී ගොඩක් ඒකත් එක්ක යන. ඒ මොනවද? අර බලාපොරොත්තු අස්යෙන් මේ වස්තුව මේ ද්‍රව්‍ය මේ දෙයින් අර වැඩේ කරගන්න ඕන කියලා. එයාගේ ආස්වාදයෙන් විඳින්න ඕන කියලා. එයාත් දැන් බැරි වුණත් පස්සේවත්. අන්න අර චිත්ත වේගය ඒකත් එක්ක හැම වෙලේම සිතමින් සිතමින් ප්‍රත්‍යීම වැඩි වෙලා අර කාමේ වැඩි ඒ කාන්දර වැඩි වෙලා තව තව ඇලෙන. ඇලීමක් හැර රිදීමක් හැර වෙන මොකුත් නැහැ. ඇලීමකුයි රිදීමකුයි විතරක් තියෙනවා හැම වෙලාවෙම. ඇලීම අපට සම අප්‍රකටයි අපි හිතන්නේ නැහැ ගැන. නමුත් රිදීම නම් හැම වෙලෙම එතකොට ඒ දර්ශනේ හරියට වැටෙනකොට දර්ශනය නිදොස්ස තමා ලබනකොට එයාට පේනවා එක වස්තුවක්වත් ලෝකයේ ඒ ක්ෂණයකින් හැර ඉන් එහා පවතින කාලයක් මොහොකවත් නැහැ. ඒක හැම වෙලෙම වෙනස් වෙවියක්. ඒක යාට කරුණ සහිතව පෙනෙන්න. ඒක ඉතින් නුවණක් ඇති කාමය අඩු. තනින්නේ ඒක කාමය අඩුයි කිව්වහම සංසාරෙදී ටික ටික හරි ඒවා තලාගෙන ආපු අයට ඒවා ඒ ගැන හිතීමට පහසුකම් ලෙහෙසිකම් ඇති වෙනවා. ඒක එක අයට එක එක විදිහට මේක තේරෙන්නේ ඕකයි. ඒතර ඒ වැටහීම ආවට පස්සේ දැන් මේ වස්තුව මේ සීන මේ ගන්න අවස්ථාවේ සීන தත්ත්වය උතනින් ඉවරයි. ඊට පස්සේ වෙනස් වූ தත්ත්වයක් ඒකේ තියෙන්නේ. ඒක ඒ වෙලාවට ඕන වෙලාවට ඒ වෙලාවට හිතන විදිහටයි කරෙන්න ඕන. නැතු දිගටම ඕක හිතින් නෑ කියලා පුජ්‍යලයක් ගැන, වස්තුවක් ගැන, ද්‍රව්‍යයක් ගැන මොකක් හරි ගැන ඔය නිගමනය දැස්සොත්. වෙන්නේ මොකද්ද? අර දිගින් දිගට ඒ ගැන සිතීම නවතින. ඒකට ඒ සිතීම නවතීම නිසා රත් වීම නවතින. රත් වීම නැවතීම නිසා අර කාන්දම් නිෂ්පාදනය නැති. ඔන්න ඕක කර ගැනීමට ඔය කියන සම්‍යක් දැනීම සම්‍යක් දැනීම කියන්නේ නිවැරදි තේරු වැටහීම ඔහු තුල නිෂ්පාදනය වෙන්න සකස් වෙන්න ඕන හැදෙන්න. එතකොට ඒකටම සම්බන්ධ ප්‍රශ්නයක් ඒ ඔක්කොම එකට මේ විශාක කියන උපාසකුන් නැහැ ධම්මදින්න මෙහෙණින් වහන්සේගෙන් අහනවා ඕක ඔක්කොම සම්පින්දණය කරන ප්‍රශ්නය. එතකොට සක්කාය ඉඳලා සක්කාය සමුදය සක්කාය නිරෝධය සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මේ ඔක්කොම ওই හතරක ඒකාබද්ධ සම්බන්ධය පවතින එක ප්‍රශ්නයක් යා ඒ මොකද්ද අපි කතා කරනවා පංචස්කන්ධයක් ගැන බෞද්ධයෝ වෙන අය කතා කරන්නේ නැහැ පංචස්කන්ධයක් ගැන බෞද්ධ දර්ශනයේ විතරයි පංචස්කන්ධය කියන්නේ තියෙන්නේ. ඒ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය. පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය. මේ දෙකක්ද නැත්තම් එක එකක්ද මේකේ වෙනසක් තියෙනවා කියලා තමයි ප්‍රශ්නේ ඉදිරිපත් වෙන්නේ. පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ එතකොට මේ පංචස්කන්ධ කියන කතාවේ තියෙනවා අපි විසින් සිතාගත යුතු කොටස් ටික. ඒක ඒක තේරුම් ගන්න තුරු අපට බෑ මේ කියමනේ මේ මේ ප්‍රශ්නෙත් එක්ක ක්‍රියා කරන්න හම්බෙන්නේ බෑ. පංචස්කන්ධය කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ අර කිව්ව රසායනික ශක්තිය ඇතුළත් පරමාණු බලය ඒ අපේ ඉන්ද්‍රියන් තුලදී ඒවා එක්ක ක්‍රියා කරන යම්කිසි නිමිත්තක් යම්කිසි නිමිත්තක් ඊට ගැළපෙන නිමිත්ත දැසට දර්ශන ආලෝක කනට ශබ්දේ නාසයට වායු සම්බන්ධය ජීවට දියර සම්බන්ධය රස ගන්න එකේ ශරීරයට ස්පර්ශය. ඒකට මේවා ඒ ඒ දේවල් එක්ක ඒ ඒ ඉන්ද්‍රියන් සම්බන්ධ වෙනකොට ඒ අනුසාරයෙන් ඒක දැනගන්නා මේ දර්ශනයයි මේ શબ્දයයි කියලා දැනගන්න සිතක් පහළ වෙන්න ඕන දැනගන්න. නැත්නම් හැප්පුණාට ඒවා ස්පර්ශ වුණාට දැනෙන්නේ නැහැ. ඇහෙන් නෙමෙයි ඒක දැනගන්නේ ඇහැ උදව් කරගෙන පහළ වෙන හිතෙක්. ඒකද අපි කිව්වා කලින් ඒ කාම ශක්තිය කාම්නම් ශක්තිය අපේ කොටස් පහේම කාම වර්ග පහක් ඒ අසකනාශේ ජීව ශරීරය කියන කොටස් පහේ වෙන් වශයෙන් කාම වර්ග පහක් තියෙනවා ආලෝකයේක වැඩ කරන කාම ශබ්දයක වැඩ කරන කාමේ ගන්ධ රස ස්පර්ශ ඔය කියන ඒවා එක්ක වැඩ කරන වෙන වෙන කාම. ඒකට ඒ වාගුණ වෙලා දින රූප කලාප නැත්තම් අනිත් වශයෙන් කියන කාම මේ පරමාණු ඒවායේ තියෙන ඒවා ඒ ඒ කොටස් වල ක්‍රියාත්මක වෙමින් තියෙන අතර ඒවත් එක්ක යම් කිසි දෙයක් සම්බන්ධ වීම ඊට නිසි නිමිත්ත සම්බන්ධ වීම ඇස එක්ක රූපේ සම්බන්ධ ආලෝකය. ීමේදී ওই පංචස්කන්ධ කියන ක්‍රියාව තමයි ඒ පැවැත්ම රැඳවීම උවමනා කරන මූලික ක්‍රියාව කරන්නේ. මොකද්ද? ස්පර්ශ වෙනවා, ඒ පරමාණු කුප්පණය වෙනවා, ඒ වායේ තියෙන කාන්දම් බලය විකුත් කරනවා, කුප්පණයේ පරමාණු බිඳිනවා, බිඳෙනවා, බිඳලෑව ශක්තිය විකුත් කරනවා, ඒ නිකුත් කරපුවාම ඒ ශක්තියේ ඇතුළත්ව පවතින කාන්දම් බලයට අනුව හදවතේම වර්ගයේ තියෙන කාන්දම් ක්‍රියාත්මක වෙලා ඒව පුපුරපුවාම තමයි සිතක් පහළ වුණා කියලා කියන්නේ. ඒ වායේ රස්නිකුත් එතකොට දැන් ඔතන පංචස්කන්ධය තමයි මම කිව්වේ මොකද්ද? අර ස්පර්ශලා පරමාණු රූපණය වීම රූපස්කන්ධය කියලා. රූප උපාදාන ස්කන්ධය කිය. ඒකේ වැය තියෙන තේජස් එතෙන්දි නිකුත් වීම එයාට කියනවා වේදනා උපාදාන ස්කන්ධය. ඒ ප්‍රත්‍යීන් වල පවතින අංශක ප්‍රමාණ අංශක ප්‍රමාණ ඔක්කොම ගුණ විචායකට කියන සංඥාව අංශකේ ප්‍රමාණය උෂ්ණත්වයේ ප්‍රමාණය දැනගන්නකොට ඒ උෂ්ණත්වය පදනම් කරගෙන ගැබ්දෙන සකස් වෙන කාන්දම තමයි සංකාර උපාදාන. ඒකෙන් තමයි හඳවතේ ඒ කාන්දම් සම්බන්ධතාවයෙන් අර හඳවතේ තියෙන දේවල් පුපුරන. ඒකට ඒ හඳවතේ තියෙන පරමාණු වල තිබෙන කාන්දම එක්ක මේක ක්‍රියාවට වත් වීම තමයි සංඥා විඥානස්කම්. ඔන්න පංචස්කන්ධ කතාව ඔතනින් අවසන්. ඔක දැන් වාර ගණනක් කියලා තියෙන ඉතින් අලුත් ඇති කියන ඇඟිල්ලේ විස්තරය කිව්වේ. පංච උපාදානස්කන්ධ පංචස්කන්ධ කියලා දෙකයි. ඒතොර දෙක ඒ දෙකේ වටිනාකම. දැන් මේ අපේ ජීවිතේ වැඩ කරන්නේ පංච උපාදානස්කන්ධ. ඇයි ඒකට උපාදානස්කන්ධ? දැන් අපේ ඇහි තියෙන පරමාණු වල තියෙන කාන්ද. කනේ තියෙන ඒ වර්ගයේ පරමාණු වල කාන්ද. හැම ඒ පස් ආකාරයේම ඒ ඒ කොටස් වල තියෙන පරමාණු කාන්දම තියෙනවා. කාන්දම යම් තැනකද තියෙන්නේ ඒක තමයි බෞද්ධ දර්ශනය උගන්වන්නේ කාමය කියන්නේ. කාමය යම් තැනකද තියෙන්නේ එතන බැඳීමදී. එතන බැඳීම තියෙනවා. බැඳීම කියන්නේ තවත් එකක් එක්ක සම්බන්ධ වෙන ශක්. දැන් මේ අපිට ඔක්කොම හැම පැත්තෙම වදය දෙන්නේ කරදරේ දෙන්නේ ඔය බැඳෙන ශක්තිය. අපි බැඳෙනවා නෙවෙයි. අපි කියන්නේ ওই පහට. වෙන මොකුත් නෑ අපි කියන්නේ දෙක. එතකොට මේ ශක්තිය බැඳෙන මේ බැඳෙන බව මේ වස්තුවට දැනෙනවා. අපි නෙමෙයි. වස්තුවට දැනෙන. දැනෙන සත්‍යය තමයි කාට කිව්වේ අපි විඥාන කියලා. ඒත් දැන් අපි කෙනෙක් කෙනෙක්ගේ අයිතියක් උකු කතාවක් නෑ. එතන තියෙන්නේ ශක්ති ක්‍රියාකාරීත්වයක බලපෑමකට අහු වෙච්ච වස්තුවක්. 아무도 වස්තුවක් නෙවෙයි ඒ වෑයම හැදිච්ච වස්තුවක්. ඒක අපිට ඇයි අපේ නෙමෙයි ඕක ඕනිකත්වයන් කියලා ඉන්න බැරි. ඒ ඒ කතාව ඒ ඒ කතාව කියන්න බැරි ඒ ඕනිකත්වයන් කියන්න ඉඩ දෙන්නේ නැහැ අර බැඳීම. ඕනිකත්වයන් කියලා කටින් කියයි නමුත් බැඳීම එහෙම කෙනෙක්. ඒ බැඳීම තියෙනක. ඔන්න ඔබටයි අර විශාක පාසකුණ හැවේ පංච උපාදානස්කන්ධේ ගැන කිව්වේ ඕක. ඇයි ඕක උපාදානයි කියලා කිව්වේ? හැම පැත්තෙන්ම අල්ලන. අල්ලන එකේ තවත් එකක් එක්ක සම්බන්ධ වෙනවා. දැන් අපි දුක් විඳින ගැන පැත්ත ගැන ගත්තොත් හැම වෙලේම අපි දුක් විඳින්නේ සම්බන්ධකමක ප්‍රතිඵලයක්. බාහිර දේට අපි සම්බන්ධයි. හිතන හිතන හැම දෙයකම සම්බන්ධයි. දැන් <clears throat> අපි අසුචි ගොඩක් ගැන කිව්වොත් යම් කිසි කෙනෙකුට දැන් කිසි කෙනෙක් අසුචි ගැන සම්බන්ධ වෙන්නේ නැහැ නේ. අපි කොත් දැන් ඔන්න ඔතන අසුචි ගොඩක් තියෙනවා නේ. ඒවල මෙයා සම්බන්ධයි ඒකේ. මොකද කොච්චර මේ කතාවට කන් දුන්නත් කවුරුත් නැන්නේ මේක අරන් දැන්නේ. දෙතන දෙතන කියන්න හොඳ නැන්නේ. කවුරු මෙතන කැත කළා හදන්නේ නැන්නේ. ඔක්කොම මොකද්ද බැඳිලි? ඒ අසුචි ගොඩේක එයාගේ බැඳිලි. අර විවරණයක්. අසුචි පිළිබඳ විවරණයක ඊ ගෙනියන්නේ. නමුත් අර බැඳිච්ච නිසායි ඒක ඉතාම නරක දෙයක් අපේ හිතට වැටිච්ච හැටි ඇලෙමින් හෝ ගැටෙමින් බැඳිලා ඇති. හැම එකක් එක්ක. දැන් කවුරු හරි මෙතෙන් දවිලා ආදී වුණා. දැන් මේ කාටත් ඕන කරනවා මේ කාගෙනත් දැනගන්න. ඉතින් වෙලාවක් නැති යන නිකයි. නැත්තම් හැම එක්කෙනාම දැන දැනගන්න අවශ්‍යතාවය තියෙනවා. සමුදි කොහේ ඉඳලා දෙන්නේ? මොකද කරන්නේ? ඔක්කොම ඒ කවුද එයා දේ කරන්නේ? නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විවරණයක් පරීක්ෂණයක් ඒ පවත්තා. ඒ අරවා ඉස්සරහට එනවා. ඒ වස්තුව දකින්නකොට සම්බන්ධ වෙනකොට ඒවා ඉස්සරහට එනවා. ඇවිල්ලා එයාගේ හැඩය බලන්න ඕනේ. එයාගේ ශබ්ද බලන්න ඕනේ. ශබ්ද ගැන විස්තර හොයන්න ඕනේ. අනන්ත කියලා. දැන් අපිට පේනවා ඒ උපාදාන ශක්තිය ඒවා තීන එක අපේ මේ ක්‍රියාවල් වලින් තව තව ඒවා රැඳී පවතින ප්‍රචාර්ජ වෙනවා රැඳී පවතින. ඒ මොකෙන්ද කරන්නේ? අර අපි නොදන්නාකම උඩ හරි දර්ශනේ නැතුව ඒවා හොයාගත්තොත් ආස්වාදයක් හොඳක් යහපතක් මට යම් කිසි සැනසුමක් ලබන්න පුළුවන් කියන හැඟීම උඩ තමයි මේ හැම එකක්ම උරච්චි කරන්නේ හැම එකක්ම හොයන්නේ බලන්නේ. දැන් ඒ සෙවිල්ල ඒ සෙවිල්ල තුලින් අර ආස්වාදයේ බලාපොරොත්තුනේ කි මොකද්ද? ඒ 아무තු ආස්වාදයක් නෙමෙයි. අර සමාතේ ඒ ක්‍රියාවත් එක්ක සම්බන්ධ වෙමින් ඒ සිද්ධියත් එක්ක සම්බන්ධ වෙමින් නිපදවන්නා වූ රත් වීම උහුලන්න බැතුවයි ඒ ඒ රත් වීමෙන් දෙරෙන් දැන් මේ අපි හදන්නේ දැන් අස්ත්‍යගේ කකුල කොහේ හරි හැප්පිච්චාම ඒ කකුල ඒ බේරෙන් ඒකෙන් බේරෙන්න තව ගන්නවා ඒවා හැපිච්ච එක ඉතින් ගස්සන ගස්සන වෙලාවට හැදෙනවා. ඉවරයක් නෑ යාගේ ගැස්සිල්. ඒ ගස්සන්නේ දිරේ. ඒ වගේ අපි ඒ කාරණෙත් එක්ක සම්බන්ධ වෙන්නේ බේරෙන්නයි. නමුත් ඒ බේරෙන්න යන එකම වැඩි වෙනවා. මොකද රත් වෙනවා. ඒ අපේ වේදනාව කියලා කතා කරන්නේම රත් වීම. වෙන මොකුත් නෑ. රත් වීමයි ඒකෙන් නිෂ්පාදනය. නිවන කියලා කතා කළේ ඔය රත් වීම නිවනේ. වෙන මොනවත් නැහැ. ඉතින් පරම සුන්දර, පරම රමණීය මෙලෝ දෙයක් නැහැ. අවකාශයේ අර රත් වෙන එක නිවනේ විතරයි තියෙන්නේ. ඔය රමණීය කතා වලින් තමයි ඔක වැහිලා ගියේ. එතකොට ඒ නිවිල්ල පිළිබඳව අපි කතා කරන්නේ වෙන එකක් නිවන එකක් ගැන. නැත්තම් කොහෙන් හෝ හම්බ වෙන නිවනක් ගැන. ඒක බුද්ධ ධර්මයේ මහා උඟක් ඈත් වෙලා බෞද්ධ පවුල ඉපදිලා ඉන්නවා. නමුත් අපි ඉන්නේ බුද්ධ ධර්ම එක පැත්තක අපි ඉන්නේ එක පැත්තක. පොර දැන් මේ ආ ඒ කරන ක්‍රියාවෙමයි දුක තියෙන්නේ දුක් නිෂ්පාදනයේ තියෙන දුක් වින්දනයේ තියෙන. ඒ ක්‍රියාව කරන්නේ මෙනිහා දුක් නැත් කරගන්න. අන්න ඒකට කිව්වා මෝහය කියලා. ඒ විදිහ කිරීමට කිව්වා අවිද්‍යාව කියලා. ඉතින් ඔක්කොම බුදුහාමුදුරුවෝ විස්තර සහිතව ඉදිරිපත් කළා. ඉතින් අපට කියා දුන්න එකක් නෑ කියන්න බෑ. ඔක්කොම කියලා හැබැයි අපි මේක වැල්වට ආරම් පටලෝලා ඒක පරිස්සම තලන මොනලා දන්නේ ඒකේ ආස මේක උසාපුවා මිස මේකේ නියම තීනක පේන්නේ නැහැ. දැන් ඒ ක්‍රියාවේදී තමාට මේ දේ සිද්ධ වෙනවා ය. මේ වෙන්නේ මේකයි රහස කියලා යමෙකුට දැනගන්නවා නම් ඒ දැනගත් අවස්ථාව යන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨියට වැටීමත් මේ පංච උපාදානස්කන්ධ කියන මේ ක්‍රියා පහ ඒ සම්මා දිට්ඨි කියන හරි වැටීමේ සම්බන්ධ වෙනකොට ඒවා අමුත්තක්ෂි අපි කියව දැන් සම්මා දිට්ඨිය කියන්නේ ඇත්ත පෙනීම කිය. ඇත්ත මොකද්ද? එකක්වත් නැවත වාරයකට පාවිච්චි කරන්න බෑ. පළවෙනි වාරය විතරයි. දෙවෙනි වාරේ පාවිච්චි කරන්නේ වෙන එකක්. වාක්‍යයක වෙනස්. ඒකට යම් කිසි කෙනෙක් ඔය කාරණේ දැනගෙන මේක මෙච්චරයි මෙතන විතරයි. ඔය හඬ ඔතනින් ඉවරයි. ඔය හිනහව ඔතනින් ඉවරයි. ඔය තරහව උතන ඉව. පස්සේ තරහ වෙන්නේ ඒක වෙන එකක්. මේ දැන් තරහව උතන ඉවරයි. මේ ආදරේ එතනින් ඉවරයි. පස්සේ මොනවා කරලා ඉන්නේ? එතකොට වෙන්නේ මොකක්ද? අර දිගින් දිගට එකට එක සම්බන්ධකම් පවත්තලා තමා බලාපොරොත්තු වෙන ආස්වාදය ලබන්න හිතන සිටිවිල්ලත් ඒ සිතිවිල්ල නොනවත්තා එකත් එක්ක ස්පර්ශ කිරීමක් කියන එක නවතිනවා. නවතින්නේ හේතු සහිතව. නිකන් නෙවෙයි. ඇයි? දැන් මේ එක්කෙනා hina වෙනවා. ඔය hina ඔතනින් ඉවරයි. ඔයාට බෑ. විකටම hina වෙවි. සමහරවිට පුපුර හැලෙන්න පුළුවන්. සමහර මාධ්‍ය ඔරවන්න පුළුවන්. ඒ ඒ වෙන වෙන අවස්ථා වෙන වෙන හේතුන් එක්ක සකස් වෙන ක්‍රියා විතරයි. මේ ක්‍රියාව මෙතන ඉවරයි කියනකොටම හිනහ වෙච්ච එක්කෙනා හිනහවක් පෙන්නවා ඒ වෙලාවේ ඊට අවශ්‍ය කරුණු සම්පාදනය වුණා ප්‍රයෝජන ගත්තා ඉතිවරයි. කුජලයේ කෙරෙහි යා බැඳෙන්නේ නැහැ. මොකද එයා බැඳෙන්නේ ඒ හිනාව නැවත ලබන්නයි. කවදාක ලැබුවේ නැහැ කවදාකත් ඒ හිනාව අවපාදා. ඒ හිනාවෙත් වෙන කරුණක් උඩ වෙන ආකාරයකින් වෙන ස්වරූපකින් හිනාවේයි ඔක්කොටම දද්දොට්ටාවට හැඟීම් වෙනවා. ඔන්න ඔතෙන්ද බහිනකොට. එතෙන්ද බහිනා කිව්වේ එයා ඔය ආකාරයෙන් හිතන්න හදනකොට එයාට ඉඩ හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ නැත්තේ ඒක අභිභව යන අභිභව යන වේග ශක්තිය අපේ ළඟ වැඩි. ඒක නිසා අර සම්මා දිට්ඨි ගාවට සම්මා සංකප්පයේ උදව්ව අපට ලබන්න වෙනවා. සම්මා සංකප්පයේ උදව්ව කියේ මොකද්ද? ඒ විදිහ එකපාරක් හිතුවොත් ඊටම අමාරුවෙන් බැරි බැරිවා. ඒ සිටිවිල්ලේ සටහන මනෝදහසේ මොලේ සටහන. ඒ දෙවිනි වාරයේ හිතනකොට අතනින් පොඩි උදව්වක් ලැබෙනවා එක වාරයක ගහපු සටහන තියෙන නිසා පුංචි උදව්වක් එතකොට ඒකත් එක්ක ඒ ආකාරයෙන් කියනකොට අන්න දෙවෙනිව ඒ සටහන තව ටිකක් ප්‍රබල ඔන්න ඕක නිසා අප්‍රමාදේන සම්පාදේත ප්‍රමාද නොවි කල් නොයවා ඒ හොඳ එක වැඩි වැඩියෙන් පාවිච්චි කරපන් කිව්වා ප්‍රමාද වෙන්නේ නැතුව. එතකොට අර මනෝ දහත්ති සටහන් ප්‍රබල වෙයි කියලා. තේරුණානේ? ඒකයි ඔය සම්මා දිට්ඨි ගාවට සම්මා සංකප්පය වැටුනේ ඔතන නිසා. මේ කොයි එකෙත් පිළිවෙලක් තියනවා කරන. කොහොම හරි කොල්ල හරියන්නේ නැහැ. ඒ පිළිවෙලට වැටෙනකන් සාර්ථක ප්‍රතිඵල මතුවේ. ඒක කවදක බලාපොරොත්තු වෙන්න ඕනේ. මේ පිළිවෙල බුද්ධියානෝ ප්‍රත්‍යක්ෂයෙන් පාවිච්චි කළා. ප්‍රතිඵල ලැබලා. ඒ ලබන්න තියෙන ආස්වාද සියල්ලම ලැබලා. නහන් සම්පූර්ණයෙන් පාවිච්චි කළ නිසා නාසි පිළිවෙලට දුන්න අපි ක්‍රියන් කරනවා. තොර දැන් ඒකට කියනවා ආ චින්තාමය භාවනාව කියලා. චින්තාමය භාවනාව කියලා කියන්නේ ලෝකය ගැන ඒ තමා විසින් නිදොස්ස හිතපු සිටිවිල්ල තේරුම් ගත්ත සිටිවිල්ල නිතර නිතර ඒ ආකාරයෙන්ම සිතන්ද සිටිවිලි යොදවන්නේ. ඉතින් ඕක කර කර ඉන්න පුළුවන් නම් කොච්චර කටයුතු තියනවද කියලා. තමක් නැහැ මේ කටයුතු කරන එක ඇයත්. යමෙකුට බේරෙන්න ඕන නම් මේක මේක කරන එක ඇය. බුදුහාමුදුරන් කිසිම බලපෑමක් නැහැ. මෙන්න ශාස්ත්‍රයේ තියෙනවා බේරෙන්න පුළුවන් කෙනෙක් ඕන කෙනෙක් කරනවා නැත්නම් කයි. බුදුහාමුදුරු කායමත් හැවනේ කොහොමද දැන් භාවනා කරනවා? දැන් හැමදාම හිල් ගන්නවා. කක්කත් අහලා නැහැ. කියා දුන්නා උන්වහන්සේගේ වැඩේ ඉවරයි බුද්ධ කෘත්‍ය අවසానයි උන්වහන්සේ පිරිනම් පෑවා. ඒ බුද්ධ කෘත්‍ය කිව්වේ මොකද? බුද්ධිය දියුණු වුණාට පස්සේ ඕන කෙනෙකුගේ ක්‍රියාව අනුන්ට සංසිල්ලක් දෙන එක. ඒකයි බුද්ධ කෘත්‍ය. ඉතින් අපේ බුද්ධිය අඩුවෙන් අඩුවෙන් අනුන් පෙලාගෙන අනුන් කරදරිය දාගෙන අනුන්ට ගිනි ගිනි දීගෙන ඔක්කොම තියනවා. ඒ මොකද තමන්ගේ බුද්ධිය අඩුයි. ඒකෙන් තමාට ලැබෙන අයිතිවාසිකම් මහා භයංකරයි. ක්‍රියාපටිපාටිය අස්සේ ඒ සම්මා සංකප්ප කියන එක යම් ප්‍රමාණයකට තමා මේක පහවුරු කළා ඒකේ තැම්පත් කරගන්න ශක්තිමත්ව ඒ ප්‍රමාණයට ඒ ප්‍රමාණයට එයාගේ වචන අස්සේ ක්‍රියා අස්සේ අර නොබැඳිච්ච ස්වરૂපේ නොබැඳිච්ච ස්වરૂපේ. ඒ වචන අස්යෙන් දෙට්ටෙන්න පටන් ගන්නවා ක්‍රියා අස්යෙන් දෙට්ටෙන්න පටන් ගන්නවා ඒවට කිව්වා සම්මා වාචා සම්මා සම්මා. එතු මේක ආනාපාතා වේරමණී අදින්නා දාන වේරමණී කියලා ඉතින් බොහොම ආරෙන් ඒවා නොකර ඉඳීම නෙමෙයි ඒක හුරු වීමට කරන වැඩක්. නමුත් මේකේ නියම විද්‍යාත්මක ප්‍රතිඵලය මොකද්ද? අර සටහන් ඒ විදිහට සම්‍යා දෘෂ්ටිකව සටහන් වැඩි වෙන්න වැඩි වෙන්න වචනයට දෙන උදව්ව අරවන් නැතුව නැත්නම් ඒවා අඩුව ඒ ජීවනයේ හැටියට කියන්න වචන දුක් වෙනවා. ඒකට සාමාන්‍ය දුස්නා කිය හැකි එක්තරා අර සිතාණු කෙනෙක් ස්ත්‍රීත්වය ලැබුවා මේ පෙරලිය කියන. රටේ වෙන්නේ බොහෝ කලාතුරකින්. එයා ඉස්සෙල්ලා සිතානම් කෙනෙක් ඊළඟට එයා යම් කිසි වැරදි අදහසක් හිතට පාල වෙලා එයාට ස්ත්‍රීත්වය හම්බුණා. ඊට පස්සේ ඒක මේ කලේ ප්‍රතිකර්මයක් කරගෙන ඊට පස්සේ ආයි පුරුෂත්වය හම්බෙලා එයා මහාන. එයාට හිටියා දා එයා දා කරපු දරුවෝ හිටියා ප්‍රසූත කරපු දරුවෝ. ඇයි අයිතිත්වය ලැබුණේ? ඒ අවස්ථා දෙකේදී මෙයා විහාර විහාරපත් වෙලා තියෙනවා. ඒකට පැවිදි වුණා. අයි පුරුෂත්වය ලබාගෙන. ඒකම ආත්මය. ආ මනකෝසෙයි සිතානන්ද කියන කෙනා. ඒකට එයා භාවනා කළා කළා කළා කළා එයාගේ අර කර අර කිව් සම්‍යක් දෘෂ්ටික සතහන් වැඩි. සම්පූර්ණයෙන් පිරිසිදු වෙනවා. එතකොට නිතර කවුරුත් අහනවා කොහොමද අර දා කරපු දරුවන්ටද පියෙක් වශයෙන් ඉන්න කාලය ඇතිවෙච්ච දරුවන්ටද මවෙක් වශයෙන් ඉන්න කාලය ඇතිවෙච්ච දරුවන්ටද වඩා හිත ඇදෙන්නේ අර මවෙක් වශයෙන් ඉන්න කාලේ ප්‍රසූත කරපු දරුවන්ට වැඩි හිත වැඩ කරනවා මතක් වෙනවා කියලා කිව්වා. නමුත් අර සුද්ධ වුණාට පස්සේ ඒ කියන්නේ අරහත් බවට පත් වුණා. ආම්දුගොල්ල දන්නේ ඒ බව. ඇවිල්ලා හවක් මොකට එහෙම දෙයක් නැහැ. එහෙම මුකුත් නැහැ. ඉතින් ඒ අය මතක් වෙන්නේ නැහැ මට. දැන් මේ මා විසින් මට තියෙන සනසිල්ල මං සනසිල්ලත් එක්ක සිතිවිලි පහල කරනවා ජීවිතය. එහෙම මුකුත් මගේ අයිතිවාසිකමක් මේ ලෝක ධාතුවේ තියෙන බවක් මට දැනෙන්නේ නැහැ. නැති බවයි මට පේන්නේ. අන්න අර කාන්දම අනසු. එතකොට එයාගේ වචන අස්සේ තිබුණා ඒ කිය ඒ එයාගේ ජීවුන ක්‍රියාවස්සේ තේ. එතකොට මේ පුරුදු වෙන අය පැත්තට ගන්නකොට එයාගේ ජීවුනුව දැන් අපි කතා කරන්නේ පංච උපාදානස්කන්ධය. එයාගේ ජීවුනුව අර එයාගේ වචන වලින් ක්‍රියා වලින් පැවතුම් වලින් දැන් තේරුම් ගන්න එතකොට මේ උපාසකුන්නේ අහනවා ඔය පන්තස් පන්ත උපාදානස්කන්ධ කියන ඒ යම අල්ලන ශක්තියෙන් ඉඳලා ඒ අල්ලන ශක්තිය නැති தත්ත්වයටපත් වෙච්චාම ඒකට කියන්නේ මොකද්ද පංචස්කන්ධ එතකොට උපාසකුන් නැහන එතන නැති උනේ මොකද්ද කියලා එතන නැති උනේ මොකද්ද පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ වලින් විදිලා පංච පංචස්කන්ධ කියන தත්ත්වයටපත් තුනේ ඔය අතරතුරේ අතර නැති උනේ මොනවද? එවිට කිව්වා නන්දි රාගය එතන. එතකොට නන්දි රාගය කියන්නේ මොකද්ද? නන්දි රාගය කිව්වහම ශක්තිය දෙසට අදින ගතියයි නන්දිලා. ඒකට අපි කියනවා නම් අපි සාමාන්‍යයෙන් කතා කරනවා අපි කියලා. නැත්තම් මම කියලා. මම කියලා කතා කරනකොට මේ පහම එකට ගොනු වෙලා මේ මම කතාව එන්නේ. ඒ පහම ඒ ඒවට කොටස් වෙන මෙවුවා මේ නිමිති එක්ක ක්‍රියා කරන්නේ ඒ පැත්තට අල්ලගෙනයි. ඒ ඈත් වෙන්න දෙන්නේ ඒ ශක්තිය අරකට එක්ක පැටලවිලා යන්න දෙන්නේ නැහැ. එහෙම පවත්තන් දාදෙනවා. යන්න දෙන්නේ නැහැ කියේ පුජ්‍යලයා නෙවෙයි. එයා අල්ලපු අයිතිවාසිකම් එහෙම තියාගන්න හදනවා. ඒ යම් කිසි සම්බන්ධතාවයකින් යම් කිසි දෙයක් තමා සතුව ප්‍රයෝජනය ගැනීමට සිය නැත්තම් ඒ යම් කිසි සතුටක් භුක්ති විඳීමට මේ ආදී වශයෙන් කොයි පැත්තෙන් කරකවල ගත්තත් ඒකට කියන්නේ නන්දි රාගය. නන්දි රාගය කියන්නේ තමා දෙසට තමාගේ අයිතියට පෙරලා ගන්න කරන උත්සාහය. ඒ කරන්නේ මොකද්ද? ඒක කෙරෙන්නේ අර කාම ධාතුව කියන දෙයින්. ඒකට යමක් ඕනේ නැහැ. මේ කාම ධාතුවට මුකුත් ඕනේ නැහැ. ඒක සත්‍යයක්. නමුත් මේ සත්‍ය වැඩ කරන හැටි ඔය කියන්නේ. ඒ ශක්තිය වැඩ කරනකොට ඒ ශක්තිය වලින් හැදිච්ච වස්තුව ඔක්කොම ඒ කරන ක්‍රියාවල් වලට අනුව වින්දනයක් ඒ වස්තුවට තියෙනවා. දැන් අපි කියමු කුල්ලකින් වී පොළන. එතකොට ඒ කුල්ලේ වී පොතුයි කුඩුයි 10යි අර පොළන පුජ්‍යලයාගේ අතේ නාඩියයි මේ ඔක්කොම කුල්ලේ කුල්ලේ රැඳෙනවා කුල්ල ස්පර්ශ කරනවා ඉතින් කුල්ලට හිතක් පපුවක් හැඟීමක් නැති නිසා ඒක එහෙවම කරනවා අපිට දැනීමක් තියෙන නිසා කුල්ලට දැනීම නැහැ අපට දැනීමේ ශක්තිය තියෙන නිසා අර පහ වැඩ කරන ධර්මයි මේ වස්තුවට දැනෙන ඉතින් ඒක අපි අපි දැනෙනවා මට දැනෙනවා කිය මොකද? ඒ මමයි කියයි අල්ලන් ඉන්න නිසා. අල්ලන්න නැතුව ඉන්න බෑ. කාන්දමයි අල්ලන්නේ. කාමයයි අල්ලන්නේ. ඒක නිසා අපිට ඉන්න බෑ. එහෙම එකම ක්‍රමය මොකද්ද? අර කාන්දම අඩු කරනවා. ඒක කරන දේ අඩු කරනවා. ඒ එතකොට ඒක ඒ කියන බැඳීම අල්ල මේ ක්‍රියාත්මක කරු හේතුව අර කාමයයි කාමය අයින් කරන්න අරනේ අයින් කරන්න මේ බැඳීම නවතින්නේ. එතකොට අපි ওই කතා කරන තාම පංච උපාදානස්කන්ධය. ඒ ක්‍රියාව ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩු වෙනකොට ඇස කන නාසය දිව ශරීරය කියන එකේ රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියලා පහක් කාම වර්ග, කාන්ද වර්ග අපේ එක්කාස් කියලා මේක හැදිලා තියෙනවා. මේ හැම කොටසකම දැලීමේ, ඇසීමේ, ආග්‍රහණ කිරීමේ ඔය කියන ක්‍රියා පහයි අපි කරන්නේ. රස විඳීම, ස්පර්ශ කිරීම ඔය පහ තමයි මොන මොන ආයත්තමෙන් කළත් ඔය පහෙන් එකක් නැත්නම් පහම. කාගෙත් දෙන්නේ ඔච්චර. ගෙම්බත් කරන්නේ ඔකයි. කපුට කරන්නේ ඔකයි, මිනිහා කරන්නේ ඔකයි. කපුටක් බලනවා අපි බලනවා. අපි දැන් විශේෂයෙන් බලනවා. නාට්‍ය බලනවා, චිත්‍රපටි බලනවා. කපුට නැහැ සීන දේවල්. නමුත් දෙන්නව බැලුවා. කපුට කරන්නේ අපි කරන්නේ දෙකම එකයි. අපි ඉතින් ආටෝපය ඇතුව ගන්නවා. කපුටත් වතුර බොනවා. අපි රම්බාජනේ වතුර බොනවා. එන්නම බීලා තියෙන වතුර. දැන් ඔන්න ඒ ක්‍රමයේ දිශ බලනකොට ඒ සියලු ක්‍රියාවල් ගොනු වෙලා තියෙන වස්තු වලට ඒවට කියනවා මිනිස්සු, කාක්කෝ, බල්ලෝ, ගෙම්බෝ, ස්ත්‍රී පුරුෂ. ඒ කියන්නේ අර පහ ගොනු වෙලා එක එක ස්වરૂප නිරූපණය කරලා ඒතකොට ඒවා පිළිබඳව තේරුම් අරගෙන අර කාම ධාතුව අඩු වෙන නන්දි රාගය නවත්තනකොට නන්දි රාගය නවත්තන්නයි නැවත බැඳෙන්න එකක් නෑ ඔතනින් ඕක ඉවරයි කියන දර්ශනයක් දෙන්න දෙන්නේ. එතකොට නන්දි රාගයට වැඩ කරන දෙයක් නෑ තියාගෙන පාවිච්චි කරන්න මුකුත් නෑ. එවලින් ඒ වෙලාව විතරයි. දැන් දරුවා දැන් බලන දරුවා නෙමෙයි ඊළඟ ක්ෂණයෙන් තේන්නේ වෙන දරුවේ. කියන්නේ එයාගේ මානසික හැඟීම් වෙනස් වෙලා ශරීරෙත් ඒ ප්‍රමාණයට වෙනස් වෙනවා. ඒ ඔතෙන් දෙනකොට වෙන්නේ මොකද්ද? නන්දි රාගය පාවිච්චි වෙන්නේ නැහැ. මොකද අල්ලන්න දෙයක් නැති නිසා අල්ලන්නේ නැහැ. කවුද අල්ලන්නේ? මේ කියන ඇලීම් ස්වરૂපය ගැන නියම විස්තරය එහි නියම ඇත්ත පෙන්නකොට ඒ පුජ්‍යලයා අර ඇලීමේ ක්‍රියාවට එනකොට එයා දානවා ඇලෙන්න දෙයක් ඔතන නැහැ කියලා. ඇලෙන්න දෙයක් ඔතන නැහැ කියන සම්‍යක් දෘෂ්ටික චීරණේ එතෙන් දෙනවා. එතකොට අර මොකක්ද උනේ? අර ඇලෙන්න ඉස්සරහට ආපු ශක්ති දුර වෙනවා පසුබා. ඒ ක්‍රියාවට තියෙන ශක්තිය හීන වෙනවා. ඉතින් ඇලෙන්න දෙයක් නැහැ. ඔක්කොම ඒ වෙලාවට ඉවරයි කියලා හිතනකොට වෙන්නේ මොකද්ද? අර ඒ ඇලීමේ ක්‍රියාව යටතේ විස්පාදනය වෙන රත් වීම උඩ සංවිධාන වෙලා වර්ධනය වෙන කාන්දම ඇලීම අඩු වෙන නිසා රත් වීම නැහැ රත් වීම අඩු වෙන නිසා කාන්දම ඇති ඔහොම ඇස කන නාසය දිව ශරීරය කියන ওই පහේම ඒ ඒ ක්‍රියා කරන වෙලාවල් වලදී ඔය කියන සම්‍යක් දෘෂ්ටික තීරණේ ඒ වාට අර ආකාරයෙන් එතන ඇලෙන්න දෙයක් නෑ ඒ ශබ්දේ ඇලෙන්න දෙයක් නෑ අහනවා මිස අහන්න පුළුවන් ඇලෙන්න දෙයක් නෑ ඇලෙන්නේ කියන්නේ කස්ත තියාග කස්තට තියාගන්න අර අටුකුස්සිය දාන්නේ පරණ ඉස්සර ඒවා. මදුළු ගලවලා කොහොම කළා? හාමයි මොකද? හැරිලි නැති කාලට කන්න කියලා අටුකොස්සේලලා මදුළු වේලලා තියෙනවා. ඒ කාලේට පොලුත් එක කන. ඒ වගේ අටුකොස් වලට තියලා අපි හැම එකක් මිනිස්සු පවා තියලා. පස්සේ පාවිච්චි ගන්න. එයා බොහොම හොඳ විනිය. අරයා බොහොම නරක මිනිහ. මේ හැම එකක්ම මේ බලාපොරොත්තුවක් යටතේ ඉල්ලලා. එහෙම කෙනෙක් නෑ. එයා එයා නෙමෙයි හොඳ එයාගේ වැඩේ විතරයි. ඔය වස්තේ මොනවා කරේද දන්නේ දැන් කරපු වැඩේ නම් එයාටත් මාත් කාටවත් කරදරයක් නෑ. ඒක නිසා ඒ වැඩේ හොඳයි කියයි. පුජ්‍යලේකට හොඳයි කියන්න බෑ. ක්‍රියාවට. ඔන්න ඒ තීරණේ බහිනක වෙන්නේ මොකක්ද අර කාන්දන් ශක්තිය වර්ධනය වීමේ ස්පර්ශය. රත් වීම මතුවෙන්නේ. අන්න එහෙම එහෙම කරගෙන කරගෙන ගිහිල්ලා යම් කිසි අවස්ථාවකද ඇස කන නාසය දිව ශරීරය කියන ඔය කොටස් පහට අයිති කාම පහ නැති උනේ ආන්දම් පහ නිවුනේ එදා ඉඳලා වැඩ කරන රූප වේදනා සංඥා සං විසංකාර විඥාන කියන තත්ත්වයට ආව හැටි ඒකට කියන්නේ පංච පංචස්කන්ධය එතන ඉඳලා පංච උපාදානස්කන්ධ කියන්න බෑ. පංචස්කන්ධ කියලා ඒක. ඒතකොට අපේ තියෙන්නේ පංච උපාදානස්කන්ධයි. රහතන් වහන්සේගේ තියෙන්නේ පංචස්කන්ධ. රහතන් වහන්සේගෙන් මෙහා අනාගාමී පුජ්‍යයාගේ පංච උපාදානස්කන්ධ. ඒක නිසා යා උපදින්නේ. ඇයි මේ උපාදානස්කන්ධ? අත්හැල්ල පංචස්කන්ධයේ තියෙන ලාභේ පහසු මොකක්ද? එයාගේ පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ අර කාමයේ නැතුවයි. ඒක නිසා විසංඛාරගතං චිත්තං කියලා බුදුහාමුදුරු ඒකට නම දුම් සංඛාර නැතන නැවත සකස් කිරීමක් මුකුත් නැහැ. ඒ වෙලාවට ඉවරයි. ඒක නිසා ඒ සිත ඒ සිත මෙතනින් නිරුද්ධ වෙනවා සමගම. ඒකට කියන්නේ චුති චිත්තේ. තවත් තැනක ප්‍රතිසන්දිය ලබනද ඒ වර්ගයේ වර්ගයේ අර රූප කලාප කොහෙවත් නැහැ ලෝකක. හැම තැනම තියෙන්නේ කාන්දම කාන්දම මිශ්‍ර පරමාණු. කාන්දමක් නැති පරමාණුක් ලෝක ධාතුවේ නැහැ කොහෙවත්. ඔක්කොම විද්‍යුත් කාන්දම් විද්‍යුත් කියනවා කාන්දම් දෙනවා කාන්දම් දෙනවා විද්‍යුත් කියනවා. නමුත් බුදුහාමුදුරුවෝ මේ විද්‍යාත්මක සේකරය ඇතුලේ රාමය ඇතුලේ උන්නාන්තිකව ඔය ක්‍රමයට එනකොට කාන්දම් නැති විදුලිය නිෂ්පාදන විදුලියත් එක්ක විතරක් රඳවලා පවත්වන්න පුළුවන්. ඒක අර ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් උත් සමනෝනත්ති බාහිරේ කියන පදේ දුන්නේ තෝක නිසයි. මොකද්ද? ඔය ගානට ඔය ගානට කාන්දම් නැති නැති විදුලිය බාහිර ලෝක කිසිම පරමාණු කිසිම වස්තුවක හදන්න බෑ මිනිස් ජීවිතය ඇති. ක්‍රමානුකූල හිමින් හිමින් හිමින් හිමින් බස්සලා අර කයින් කොල්ලා ජීවිත කාලයට විතරක් පාවිච්චි කරන්න පැවැත්ම රඳවා ගන්න ඒ වැඩ ටික කරගන්න පුළුවන් වෙයි. ඒ නිසා මේ චිත ඒ චිත කාමෙන් නැති චිත චුත වෙච්ච හැටි ලෝක දහසේ තියෙන කාම ශක්තිය එක්ක මිශ්‍ර වෙන්නේ. උපත ලබන්න තැනක් නෑ යා. ඒක නිසා එතනින්ම අවසන් වෙනවා සාතන්. ඉතින් මේක විද්‍යාත්මකයි. ඒක හේතු සාහිත්‍යය පෙන්වන්නේ බුදුහාම. උපදින්නේ නෑ, රෝණියා, මේවා නෑ. එහෙම කිව්වද පිළිගන්න බෑ. ඒ වෙන්නේ නොවෙන්නේ මොකද? මෙන්න මේකයි. ඒත් දැන් ඕනම කෙනෙකුට මහා විශාල රසායන විද්‍යාව දැනගන්න ඕනේ නෑ අවුරුද්ද. යන්තම් ওই වචන ටිකින් කියාපු ටික තේරුම් ගත්තාම හොඳ පේනවා. දැන් විශේෂයෙන්ම නවීන නිෂ්පාදන වලින් අපට ඔප්පු ඉස්සරහ දාලා තිනවා. ඒ වලෝක තීන හැටි තීන බව. ඒවා ගැන හිතනකොට ඒ කාන්තෙන්ම බුදුදහමේ තියෙන සත්‍යතාවයත් ඒක අස්සේ රිංගලා බඩගින්න මැරුණත් කමක් නැහැ කියලා හිතන්න තරම් මහා විශ්වාසයක් වෙනවා බුදුහාමුදුරන් දේශනාව. ඒ මොකද මේ තරම් ජීවිතේ සිතෙන් දසමෙන් දසමෙද කඩලා බිඳලා පෙරලා හැම දසමයක් ගැන උන්වහන්සේ ඉස්තර කළා. ඒකයි දසමෙ දසමෙ ඕනේ නැහැ. ඔය ගානට ඔය වැටීම උස්ස ඔය පදනම ජීවිතේ පාවිච්චි කළොත් නිවන් දැකලා සසරින් බේරලා නැවත නූපදින සත්‍යයට එන රහත්භාවය කෙසේ වෙතත් ඒක පහුවෙන්න පුළුවන්. දැන් කරන තනමට දැන් තැන්සිල් ලබන්න. අද විඳින දුක් හැම එකක්ම සම්බන්ධතාවයේ. අර නිගමනේ අරන් ඒක එහෙම වෙච්චාවි කියලා. යමෙකුට පුළුවන් නම් එතනින් ඕක විතරයි කියන්නේ. අපේ මෝඩකමට වට බැඳුනට ඇත්තක් ඕවෑ නෑ. ඉතින් ඒවත් එක්ක අපි ජීවිතේ තිනකන් ඔහේ සුහදව ඉන්නවා විතරයි කියලා ගත්තන කිසි පීඩාවක් නැතුව ජීවිතවත් පාවිච්චි කරනවා. ඒකට කියන්නේ ලෞකික සැපේ කියලා. අරකට කියන්නේ ලෝකෝත්තර සැපේ. ඉස්සෙල්ලා ලෞකික සැපේ විඳපු කෙනෙකුටයි ලෝකෝත්තර සැපේ කියන්නේ. සමහර ලෞකික සැපේ කියන්නේ මේ මොට්ට පැත්තක් අල්ලගෙන ඒ කියන්නේ. ඒක ලෞකික කියන්නේ ලෞකික වාද ඒවුවා. ඈ ලෞකික සැපේ කියන්නේ මේවා తాවකාලික වශයෙන් යම් යම් තන් පොඩ පොඩ සැප විඳින්න තැනට හිත සංසුන්ව තබන්න යමෙක් මේවා පුරුදු කළා නම් ඒකට කියන්නේ ලෞකික සැප. ඒක ඉතින් සමාධි ධ්‍යාන ඒ ඔක්කොම ලෞකික සැප. ඒ ලෞකික සැප බුද්ධි විඳින පුද්ගලයා ඒකෙන් මිච්ඡර නම් මිච්ඡර මේකෙන් බේරෙලා යන්තම් මේ තරම් සුළු ගැනීමකින් මට මෙච්චර තැන්සිල් ලැබුණා නම් මේක සම්පූර්ණ කරගත්තු කොයිතරම් සැනසෙල්ලද කියලා අන්න මිනිහා ඉදින් පිටපොට ගහගෙන මහා දඟලිල්ලකින් මේ වැඩේ පටන් ගන්නවා. ඒකට එයා කරන්නේ මොකද්ද? සියලු දුක් දීමුල තියෙන සියලු කෙලෙසුන් නැසලා අමා මහ නිවන් අවබෝධ. ඉතින් ඊළඟට දැන් ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඉන්නවනම් ප්‍රශ්න තියෙනවා. ඒකෙන් තේන අතක්ක වචන කියන එක හරි. අර්ථ නැහැ. පිළිගන්නයි තියෙන්නේ. පිළි අරගෙන කරන්නයි තියෙන්නේ. ඒකයි දැන් මේ පින්නතුන් කාරණේ තේරෙන්න තියෙන නිසා පින්නතුනි අපිට වැඩි කාල මේවා පිටමොන්ව කතා කරන්නවත් කියන්නවත් අහන්නවත් කරන්න හම්බෙන්නේ අපිට සීමිත කාලයක් අපිට මේ ලෝකේ මෙහි ඉන්න හම්බෙන්නේ. ඉතින් කොහේ කොහේ හරි ඉතින් අපිට ඉතින් අර தත්ත්වේ නියම මිදෙන தත්ත්වේ එනකන් ඉතින් සෑම තැනම ඉතින් රස්තියාදී ඉන්න වෙනවා. ඒක නිසා ඒක කරදරයක් නැතුව ඉඳ මේ දැනගන්නා ටික ප්‍රයෝජනෙට ගත්තොත් ඒ කොහේ ගියත් බයක් නැතුව දුකක් නැතුව ඉන්න පුළුවන්. ඒකයි අපි හදාගන්න ඕනේ. අපිට එකපාරට නිවන් දකින්න බැරි වෙන්න පුළුවන්. ඒ සත්‍ය එනකන් සසරේ දුකක් නැතුව ජීවත් වෙන්න අපි සමර්ථ වෙන්න ඕන. රහතන් වහන්සේලාගේ උදානවලදී කියලා තියෙනවා. ඒ රහත් බවට පත් වෙන තුරු ඒ ඇතම් ආම්දුගොල්ල කිව්වා. මම කිසිම දවසක දුගතිය කියන එකක් දැක්කේ නැහැ අසවල් කාලේ ඉඳලා කියන්නේ. ඒකේ මොකද? එදා යා පටන් ගත්තා. තාත්විකදී අපටන් ගත්ත මේ වැඩේ. එදා ඉඳලා බුදුහාඳුරු ඉදිරියේ ප්‍රකාශ කරනවා. අහවල් දවසේ අහවල් තත්ත්වයට මගේ සිත හදන්න පටන් ගත්ත දවසේ ඉඳලා ස්වාමීනි මේ රහත් වෙලා නිවන් අවබෝධ කරන තුරු දුගතිය කියන කොතන ප්‍රඥේ නෑ. ඉතින් බුදුහාමුදුරු සාදුකාර දෙනවා. ඔය තරම් අයිතිවාසිකම් කවුරු තියෙන්නේ? මේ දැන් යන්නේ. නැත්නම් ඉතින් වැඩ එකක් කරනවත් අන්න ඕනේ. මොකක් කර වෙනස් කරන්න ඕනේ. සිතවිල්ල විතරයි වෙනස්කම් තියෙන්නේ. ඒකේ විදිහට අවංකව කළොත් අර කිව්වයි වාසිකම් ලැබෙන්නේ නැති. ඉතින් මේ පින්නතුන් උත්සාහවත් වෙන්නේ එවැනි අයිතිවාසිකම් ලබන්න වාසනාවන්ත වෙන්නයි. ඒක බැරි වෙන්නේ නැහැ. Taman tamanට අවංක වෙන්න ඕන. ඒකට මේ විදිහේ ධර්ම මේ විදිහේ ධර්ම විග්‍රහ කරගෙන ජීවිතේ නිස්මකට දවන්න හදන්නා මේ පින්දුතුන්ගේ මේ යහපත් ක්‍රියාකලාපයේ දෙකසක් වෙන්නා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අප අපැසුරු කරන්නා වූ ස්ථානවලටත් අධිග්‍රහ සියලුම දිව්‍ය රාජ සමූහයා මේ පින් අනුමෝදන් වී තව තවත් මේ සෑම දිනාටම මේ උසස් අදහස් සාර්ථක කර ගැනීම සඳහා දිහැදි සහායක් කළ හැකි උපකාරයක් කරත්වා ඒ දිව්‍ය රාජ සමූහයාටත් තම තමන් නමින් නැසීමේ පරිලෝකයේ මෞඛ්‍යාදී ඥාති වර්ගයාටත් පොත පින්නතුන්ට සෝසතුන්ට මේ හැමතෙමත් මේ සත්‍යයේ කාන්තයෙන්ම සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ හේතු වේවාන් සිත ඇති කරගෙන එත්තාවතා චම්මේ කියන ගාථාවෙන් දෙවියන්. ආකාශත්තාජ බුම්මා ඥාතීන් පින් දෙන්නේ ධම්මේ ඥාන. සමතම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්ධාපචායනෝ සත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිද්දතු Thank you.